ක්ෂණිකවම විශ්වය පුරා පැතිරෙන යම්කිසි ධර්ම තේජසක් ධර්මයේ තුල තිබෙන බව අතීත බුද්ධ ශාසනය සම්බන්ධයෙන් අපේ බුදුරජාන් වහන්සේ ඇතැම් අවස්ථාවල ප්‍රකාශ කළ සූත්‍ර දේශනාවලුත් පෙනී යනවා. අද අපි මේ මාතෘකා කළ ගාථා දෙකට අදාළ නිදාන ගාථාවත් ඊට හොඳ සාධකයක්. එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසද්දී සංඝයා වහන්සේලා අමතලා අතීත කල්පයක සිද්ධියක් මේ විදිහට ඉදිරිපත් කරනවා. මහණෙනි, ඊටම ඈත අතීතයේ හිටියා අරුණවා කියලා රජ කෙනෙක්. ඒ රජුරුවන්ගේ රාජධානිය හැඳින්වුණේ අරුණවති නමින්. අතීතයේහි ඇඩස්පිසු ඒ සිඛී භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ අරුණවතී රාජධානිය ඇසුරු කරගෙනයි වැඩ වාසය කළේ. ඒ සිකී බුදුරජාන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා අභිභු සම්භව කියලා. එක දවසක් මේ සිකී බුදුරජාන් වහන්සේ අභිභු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ යමතලා කියනවා ඒ කාලේ බුදුරජාන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට බ්‍රාහ්මණය කියලා ඇමතූ බවයි පෙනින්නේ. බ්‍රාහ්මණය දානේ වෙලාවේ එනතුරු අපි එක්තරා බ්‍රහ්ම ලෝකයට ගින් එමු කියලා. හොඳමයි ස්වාමීනි කියලා උන්වහන්සේත් පිළිවදන් දුන්නා. ඊළඟට සිකී බුදුරජාන් වහන්සේත් ඒ අභිභූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලේ වක්කලාතක් දික්කල සැනින් දික්කලාතක් වක්කල සැනින් ඒ අරුණවතී රාජධානිය නතුරුදහන් වෙලා යම්කිසි බ්‍රහ්ම ලෝකයක පහළ වුණා. බ්‍රහ්ම ලෝකයට වැඩම කළාට පස්සේ බුදුරජාන් වහන්සේ අභිභු අග්‍රශ්‍රාවකයන් වහන්සේට ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණය මේ බ්‍රහ්මයාටත් බ්‍රහ්ම පිරිසටත් යම්කිසි ධර්ම කතාවක් කිරීමට ඔබට වැටහෙවා කියලා. එසේ ස්වාමීනි කියලා අර අභිභූ ස්වාමීන් වහන්සේ අර ධර්ම කතා විශේෂ ධර්ම කතාවකින් අර බ්‍රහ්ම රාජ්‍යයත් බ්‍රහ්ම පිරිසටත් සතුට සංවේගය ඇති කරන්න උත්සාහ කළා. නමුත් ඒ බ්‍රහ්මයාත් බ්‍රහ්ම පිරිසත් විවේචන මුඛයෙන් මෙන්න මේ විදිහට කියන්න පටන් ගත්තා. මේක හරි වැඩක් නෙමෙයි. මේක ආශ්චර්ය අద్භූත දෙයක් නේ. සාතුන් වහන්සේ ඉදිරිපිට ශ්‍රාවකයා ධර්ම දේශනා කරනවා කියලා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ අභිභූ ස්වාමීන් වහන්සේට කියනවා බ්‍රාහ්මණය මේ බ්‍රහ්ම රාජයා බ්‍රහ්ම පිරිසත් ඔබ ගැන විවේචනය කරනවා. මෙන්න මෙහෙම මේ කියමි. ඒක නිසා තව තවත් වඩා වඩා ධර්ම දේශනා කළා මේ සංවේගවත් කරන්න කියලා ආරාධනා කළා. ඊළඟට මේ අභිභූ ස්වාමීන් වහන්සේ ඊර්ති ප්‍රාතිහාර්යයත් එක්කම ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. විටක තමන් දෘශ්‍යමානව, විටක අදෘශ්‍යමානව, විටක ශරීරයෙන් කොටසක් විතරක් දෘශ්‍යමානව, ශරීරයෙන් ඉහළ කොටස, තමයි ශරීරයෙන් පහළ කොටස ඔය විදිහට විවිධාකාරයෙන් ඊර්ති ප්‍රාතිහාර්යයත් එක්ක මිශ්‍රණය කළාම ධර්ම දේශනා කළා. මේ බ්‍රහ්ම පිරිස සංවේගයට පුදුමයටපත් වුණා මේක ආශ්චර්ය අద్భుත දෙයක් ශ්‍රාවකයාටත් මේ තරම් හෘදය බලය තියෙනවා කියලා. ඔන්න මෙහෙම අවස්ථාවේදී මේ අභිභූ ස්වාමීන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මට මතකයි සංඝයා වහන්සේලා මැද මම එක් අවස්ථාවක මෙන්න මෙහෙම එකක් කිව්වා මට පුළුවනි ඇවැත්නි බ්‍රහ්ම ලෝකේ ඉඳලා දහසක් ලෝක වලට මගේ සොරේ අස්වන්න ඔන්න එතකොට සිකී බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය දැන් තමයි මොහොත දැන් තමයි වෙලාව දැන් ඒ කියාපු කාරණේ ඉෂ්ට කරන්න දහසක් ලෝකේ තමන්ගේ ස්වරයෙන් අස්වන්න කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ ආරාධනා කරාම අභිභූ ස්වාමීන් වහන්සේ අර බ්‍රහ්ම පිරිසට දේශනා කළ ගාථා දෙකයි අපි මේ මාතෘකා කළේ අද. ආරබත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුංජරෝ ආරම්භව නික්මෙව් යෙදේව් බුදු සස්නෙහි නසව් මරුසෙන් හැම බටගේ බින්දින ඇතුසේ යෝයිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහිස්සති හාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති යමෙක් සස්නෙහි මෙම වෙසෙයි නම් නොපමාවම දුරර සසරෙහි පැදුම කරණීය දුක් හැම නිම ඔන්න එතකොට ඒ දේශනාව කරලා බ්‍රහ්ම පිරිසම් වේගයටපත් කළා අසිගී පුත්‍රජාන් වහන්සේත් අභිභූ ස්වාමින් වහන්සේත් ආපසු අරුණවති රාජධානියට අර කියාපු විදිහටම වක්කලාතක් දික්කල සැනින් දික්කලාතක් වක්කල සැනින් ඒ ක්ෂණයෙන්ම අරුණවති රාජධානිය පහළ වුණා. ආපසු වැඩම කළාට පස්සේ සිගී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා. මාණෙනි ඇහුණද මේ අපේ අභිභව භික්ෂුන් වහන්සේ රක්ම ලෝකේ ඉඳලා ගාථා ප්‍රකාශ කරනවා. එසේ ස්වාමීනි කොහොමද ඒ ගාථා ඇහුණේ හැටි කියන්න කිව්වා. හරියටම අර කියාපු විදිහට මේ ගාථා දෙක ප්‍රකාශ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ සාදු සාදු බොහොම හොඳයි. උඹලා මේ ඒ අභිභෝ භික්ෂුවගේ ධර්ම දේශනාව අහපු එක කියලා. ඔන්න ඒ ප්‍රවෘත්තිය බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට මේ ආශ්‍රයන අපට පේනවා මේ ගාථාදිකේ ඓතිහාසිකත්වයේ අතීත කල්පයක අතීත බුදුරජාන් වහන්සේගේ කාලයේදී මේ විදිහට විශ්වය පුරා රැව් පිළිරැව් දුන්න ගාථා දෙකක්. ඊළඟට අපි මේ ගාථා දෙකේ ඇතුළතට බහැලා අර්ථ තේරුම් ගන්න බලමු. මෙතන ප්‍රධාන වචන තුන මේ පින්න තුනට තේරෙන්නේ නැති ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසන යුඤ්ජත කියන පද තුනයි ඒ පද තුනෙන් පෙන්눔 කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි කර එක කාරණයක් තමයි සසර දුක් කෙලවර කර ගැනීමේ ශක්තිය අප හැම දිනා තුලම පවතින බව. උන්වහන්සේ සමහර විට තමන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කළා. ආන්ගේ කම්මවාදී, කිරියවාදී, විරියවාදී. මම කර්මවාදී කෙනෙක්, ක්‍රියාවාදී, වීර්යවාදී. සමහර මේ කාලේ කර්මය කියනකොට හිතන්නේ එහෙනම් කර්මය මීට කරන්න දෙයක් නැහැ කියලා. අනු බුදුරජාණන් වහන්සේ අර්ථයෙන් නේ කිව්වේ. කර්මය ක්‍රියාශක්තිය, වීර ශක්තිය තියෙන පුද්ගලයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ මිනිසයා ගැන විශේෂයෙන්ම සැලකුවේ. එතකොට අන්න මේ කාරණේ අනුව ආරභත, නික්කමත, යුඤ්ජත කියන පද තුනේ සඳහන් වෙන්නේ. ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒකත් විග්‍රහ කරලා දැක්ුවා. එක් සූත්‍රයක ප්‍රකාශ කරනවා මහණෙනි නූපන්නා වූ තීන මිද්ද කියලා කියන්නේ නිදිමත අලස ගති. නූපන්නා වූ නිදිමත අලස ගති. නූපද වීම සඳහා උපන්නා වූ නිදිමත අලස ගති නැති කිරීම සඳහා එක් ධර්මයක් තිබෙනවා. මොකද්ද ඒ ධර්මය? එක් ධර්මය නමින් දැක්වේ අර පද තුනයි. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මේ ධාතු කියලා කියන්නේ ඒ ඕනෑම විග්‍රහයක මූලික කාරණා ධාතු නමින් දැක්වෙනවා. එතකොට බුද්ධලයා තුල ආරම්භක ශක්තියක් තිබෙනවා. යමක් අරමුණ ශක්තියක් තිබෙනවා. නික්කමත අරඹල කරගෙන යන ශක්තියක් තිබෙනවා. පරක්කම කියන ධාතුවේ කියන්නේ ඒ කරගෙන යාමේදී ඉදිරිපත් වෙන බාධක මැඩ ගන්න ඉදිරියට පරාක්‍රමය ඒ ජය ගැනීම ශක්තියක් තියෙනවා. අන්නේ පද තුන හැඳින්වීමටයි ආරභත, නික්ඛමත, යුඤ්ජත කියලා යොදලා තියෙන්නේ. එතකොට ඒ වගේම වීරිය වැඩි කර ගැනීමට විශේෂයෙන්ම ඔන්න ඒ පද තුන උපකාර වෙනවා. එතකොට ආරභත, නික්ඛමත, යුඤ්ජත බුද්ධ ශාසනේ. දුනාත මච්චුනෝ සේනං මාර්යාගේ සේනාව විනාශ කරන්නේ ඔන්න ඊළාට උපමාව දෙන එක උපමාවක් ප්‍රබල උපමාවක්. බටගේ බිඳින ඇතුසේ. බටගයක් තියෙනවා. ඇතෙකුට ඕක බිඳින්න අමාරුද? අඩිය තිව් හැටිය පුරු පුරු ගාලා මිදිලා යනවා. අන්න ඒ වගේ උපමාවෙන් අර වීරි ශක්තිය පෙන්눔 කරනවා. බටගේ බිඳින ඇතු වගේ මේ මාරසෙන විනාශ කරන්න. මොකද්ද එතකොට මේ මාරසේනාව? මාරසේනාව පවා බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම අපිට දකින්න ලැබෙනවා ප්‍රධාන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රධානම කියන අපි හඳුන්වන මේ මහා වීරිය වඩන අවස්ථාවේ බුද්ධත්වයේ සඳහා ඒ පොතපතේ සඳහන් වෙන්නේ එක් අවස්ථාවක මාරය ඇවිල්ලා පොළඹවන්න උත්සාහ කළ මේ වීරිය අතහරින්න. ඒකට බුදුරජාණන් වහන්සේ මාරයට ආමන්ත්‍රණය කළා කියනවා මාරය ඔබේ සේනාව මෙන්න මේකයි. සේනාව හැටියට හඳුන්වන්නේ මොකද්ද? අපේ සිත් තුළ තිබෙන මේ කෙලෙස්. එතන දක්වන දස 10ක් කෙලෙස් 10ක් දක්වනවා. ඒ ගාථා පෙළකින් ප්‍රධාන සූත්‍රයේ සුත්ත නිපාතේ කාමාතේ පඨමාසේනා ဒ ුතියාරති බුච්චති ආදී වශයෙන් කාමයන් තමයි පළවෙනි සේනාව. දෙවෙනි සේනාව අරති නමින් හැඳින්වෙන්නේ ශාසනයේ පිළිවෙත් පිළිමද නොඇල්ම. ඒ කියන්නේ අරති කියලා කියන්නේ ශාසනික පිළිවෙත් පිළිබඳව කුසල ධර්මයන් පිළිබඳව නොඇල්ම එපාකම්. ඒකත් නුඹේ දෙවෙනි සේනාව. ඊළඟට තුන්වෙනි සේනාව තමයි කුසගින්නයි පිපාසය. කුසගින්න පිපාසය පිට තියලා වැඩ අතපසු කිරීම. කුප්පිපාසා. ඊළඟට තණ්හාව තමයි හතරවෙනි සේනාව. තණ්හා. ඊළඟට පංචමි පස්වෙනි සීනාව තමයි නිදිමත අලස ගතිය, තීන මිද්ද. හයවෙනි සීනාව තමයි බියසුලුකම, බීරු. හත්වෙනි සීනාව තමයි විචිකිච්ඡාව, දිගිඩියාව. අටවෙනි සීනාව තමයි ගුණමගුකම, උඩඟුකම. ඊළඟට නවවෙනි සීනාව හැටියට දක්වන්නේ ලාභ සත්කාර සිලෝකා ඊළඟට වැරදි විදියට ඇති කරගන්න යශස් පරිවාර සම්පත්තියේ හැම එකක්ම නවවෙනි මාර සේනාව. දහවෙනි මාර්සේනාව අත්ුක්කංශන පරමම්බන් නමින් දක්වෙන තමා හුවා දක්මමින් අනුන් හෙලා දැකීමේ ඒ දුර්ගුණය. ඔන්න ඔය දස මාර්සේනාවයි බුදුරජාන් වහන්සේ කෙලෙස් මාරයෙන් හැටියට දැක්ුවේ. එතකොට අන්න ඒකයි අපිට ඊට වඩා සමහර විට ඒවා බෙදිලා යනකොට ඒ සේනාවට අයිති කෙලෙස් රාශියක්. නොයිකුත් විදිහේ දාස් ගණනින් ගණන් ගන්නවා සමහර විට විශාල සේනාවක් මාර සේනාවට අයිති. ඔය කෙලෙස් එක්කයි එතකොට සටන් කරන්න තියෙන්නේ. මොනවයින්ද එතකොට සටන් කරන්න වෙන්නේ අපට? දැන් මේ සටන් ගැන කතා කරන කාලේ මොකද්ද මේ අපිට තියෙන ආයුධය? මේවා එක සටන් කරන්න. ආයුධ 37ක් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නම්. එතකොට සේනා සංවිධානය කරන්නේ අන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙළ ගැස්වීමයි. මොනවද මේ 37? මෙතන කොටස් 7ක් තිබෙනවා. සේනාව බලයන් 7කට බෙදන්න පුළුවන්. සතර සතිපට්ඨාන සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔය හත සේනාවේ බලයන් එතකොට මේ මේ ආරම්භය සේනා සංවිධානය කෙරෙන්නේ කොහොමද සේනාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද පරාක්‍රමය කියලා කියන ඒ බලමුළු සතුරු බලමුළු බිඳලා ජය ගන්න කොහොමද කියන එක තේරුම් ගන්න නම් ওই සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි సంతාණී ක්‍රියාත්මක කරන්න ඕන. දල වශයෙන් කිව්වොත් සතර සතිපට්ඨාන භූමියේ මූලික පුහුණුව ලබන්න යෝගාවචර යුද්ධපටය. සමහර විට කමඨාන ආයුධයකුත් අරගෙන සතර සතිපට්ඨාන භූමියේ කරන මේ අභ්‍යාසය තුලින් ඒ යෝගාවචර පින්වතා මේ අභ්‍යාසයට අයිති කාරණා හතර තමයි සම්මාප්පදාන, වීරිය හතර, හතරාකාර වීරිය. එකක් මේ පින්නතුන් නිතර අහලා ඇති. නූපන් අපි එකක් විතරක් සවිස්තරව කිව්වොත් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පගන්හාති පදහති කියලා ඔය දීර්ඝ පදයකින් අර වීරිය පැත්ත බින්දුල ජානස් පෙන්눔 කරනවා පදේ රාශියකින් නූපන්න කුසල් නූපද වීම සඳහා ඡන්දයන් ජනේති කියන්නේ ඕනෑකමක් ඇති කර ගන්නවා වායමති වැයමක් දරනවා විරියං ආරභති වීරයක් අනබනවා. චිත්තම් පක් ගන්නාති අදිෂ්ඨානයක් පෙරදරි කර ගන්නවා. අන්තිමට පදහති කාය ජීවිත নিরপেক্ষකව අවසාන මහා ප්‍රධාන කියලා කන්දමින් උත්කෘෂ්ඨ වීරයක් දරනවා. මොනේ පදමාලාවෙන් හතර ආකාර වෙන්නේ කොහොමද? ඒ ටික කෙටියෙන් සලකා ගන්න නූපන්න කුසල් නූපද වීම සඳහා උපන්න කුසල් නිරපීම සඳහා නූපන් කුසල් උපදවා ගැනීම සඳහා උපන් කුසල් තහවුරු කරගෙන ස්ථාවර කරගෙන සම්පූර්ණත්වයට පත් කිරීම සඳහා කියන ඔන්න සතරාකාර සම්මප්පදානෙ කියන්නේ ඕකයි ඔය හතරයි. එතකොට ඔය අභ්‍යාසය තුලින්ම ඊළඟට ඉද්ධිපාද කියලා කියන මේ ධර්ම හතර මත වෙන මොනවද ඉද්ධිපාද? ඡන්ද, විරිය, චිත්ත වීමංසා. අර කලින්ම කියුණානේ ඡන්දයක් ඡන්දයක් ඇති කර ගන්නවා කියලා ඕනෑකමක් කැමැත්තක් ඇති කර ගැනීම පළවෙනි පියවරයි. වීර ගැනීමේදී. ඊළඟට වායමති විරියන් ආරම්භිත කියන පද දෙකෙන් දැක්වෙන වායමක් දැරීම වීරිය අන්න වීරිය වීරිය ඉද්ධිපාදය. චිත්ත කියන එකට අදාළයි අර අදිෂ්ඨාන චිත්තම් පග්ගන්නාති සිත දැඩි කර ගැනීම අදිෂ්ඨාන ශක්තිය. ඊළඟට විමංශා කියන එක කෙලින්ම නැති වුණත් අපිට හිතා ගන්න පුළුවන් අර ක්‍රමානුකූල වීරිය කරගෙන යනකොට ඒ පිළිබඳ විමංශන බුද්ධිය කර යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා ප්‍රඥාවට අදාළ දෙයක් විමංශා කියන්නේ. ඉතින් ඔය එක එක් පුද්ගලයාට ඒ තමන්ගේ සංසාරය අරගෙන යන ශක්තියින් අනුව ඇතම් කෙනෙක් ඡන්දය පෙරදරි කරගෙන නිවන් දකිනවා. මට මේ කැමැත්ත ඕනෑකම ඇති වුණොත් මම ඒක කරලාමයි නවත්තන්නේ. තව කෙනෙක් වීරිය නිසා මම වැඩකට අත ගැහුවොත් ඒක ආයෙ අතහරින්නේ නැහැ කියලා වීරියම වෙනවා. තව කෙනෙක් මම අදිෂ්ඨාන කරගත්තොත් ඒක කළමයි නවත්තන්නේ කියලා චිත්ත. තව කෙනෙක් මට ඕන මේක කොහොම හරි මේක කියන එකේ ප්‍රතිඵල ඇත්තද කියලා දැනගන්න කියලා වීමංශනය මුල් කරගෙන. ඔන්න ඒ ඉදිපාද ඉදිපාද කියලා කියන්නේ අහසින් යන එක නෙවෙයි. යමක් සාර්ථක කර ගැනීම සඳහා ඒක ලෞකික ජීවිතයට එක්තරා ප්‍රමාණයකට අදාළ මේ පින්දුන හිතා ගන්න පුළුවන්. ඡන්ද විරිය චිත්ත විමර්ශා කියන ඉද්ධිපාද හතර ඕනෑම කෘත්‍යයක් ලෝකෝත්තරයේ නිවන් සඳහා පමණක් නෙවෙයි ලෞකික වූ අභිඥා ලබා ගැනීමටත් ওই හතර අවශ්‍යයි. ඉන් මෙහා ඒව ගැන අපි අමුතුවෙන් නොකියුවත් ඒවටත් අදාළයි කියලා හිතා ගන්න පුළුවන්. ඔන්න එතකොට ඉද්ධිපාද. ඊළඟට ওই ටික කරගෙන යනකොට ඒ යෝගාවචරයට මෙතෙක් Tamanට තිබුණු පංචේන්ද්‍රිය වෙනුවට අමුතු ඉන්ද්‍රිය පහක් ගැන අවබෝධයක් එනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඕවා තමයි ධර්මයේ ඉන්ද්‍රිය හැටියට ධර්ම හැටියට දක්වලා තියෙන්නේ. සද්දේන්ද්‍රිය, විරීන්ද්‍රිය ආදී වශයෙන්. මොකද මේ ඉන්ද්‍රිය ආශ්‍රය කරගෙනයි මේ පංචේන්ද්‍රියෙන් නෙවෙයි නිවන් දකින්නේ. මේ පහෙන් නෙවෙයි නිවන් දකින්නේ පින්නතුනේ. සද්ධා විරිය. සති සමාධි කියන මේ පංචේන්ද්‍රියන් දිනු කරගෙනයි. ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ දිනු කරගෙනයි. එතකොට ඒවා දිනු කිරීම තුලින් ඒක ඉදිරිම කරගන්නවා කියන්නේ මොකක්ද? ඒව නිකන් තියාගෙන ඉන්නව නෙවෙයි. අර කියාපු මාර්සේනාව පළවා හැරීමට ඒව උපකාර කරගන්නවා බල හැටියට. සද්ධා බලයෙන් සමහර ඒවා පළවා හරිනවා. වීර බලයෙන්, සති බලයෙන්, සමාධි බලයෙන්, ප්‍රඥා බලයෙන්. එතකොට අයමම තමයි මේ පහමයි පංච බල හැටියට දැක්වෙන්නේ ධර්මයේ. ආ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර. ওই ටික පෙළ ගහිලා එනකොට පංචේන්ද්‍රිය පංච බල ඊළඟට සප්ත බොද්ධංග. බොද්ධංග කියලා කියන්නේ බෝධිය අවබෝධය සඳහා උපකාර වෙන අංග හතක් පෙළ ගස්වන අවසානයේ. ඒක තමයි මේ පින්නතුන හර ඇති සති ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා කියන්නේ සතිය මූලික වෙනවා සිහිය සිහිය පෙරදරි කරන ගන්නකොට ධම්මවිචේ ධර්මයන් කුසල අකුසල ධර්ම හඳුනා ගැනීමේ ශක්තිය කමඨහන ගැඹුරින් තේරුම් ගැනීමේ ශක්තිය මතුවෙනවා ධම්මවිචේ ඒකානුව අකුසල් දුරු කිරීමටත් කුසල් උපදවා ගැනීමටත් වීරිය මතුවෙනවා වීරිය වීරිය තුල ඒ යෝගාවචරයට අයිති වෙනවා ඉබේම ලැබෙනවා යම්කිසි නිර්ආමිෂ ප්‍රීතියක් ප්‍රීති ඒක සමාධියට උපකාර වෙනවා ඊර දරන්නටයි දරන කෙනාටයි මේ අමුතුම ප්‍රීතියක් නිර්ආමිෂ ප්‍රීතියක් ඇති වෙන්නේ ඒ ප්‍රීතිය ඊළඟට සංසුන් කරගෙන සම්පස්සද්ධි ඇතුළතින් කාය චිත්ත පස්සද්ධි ඇති කරගන්නවා ඒ වීරිය තුලින් ඊට පස්සේ සමාධිය ඒක තුලින් සමාධිය මතු කරගන්නවා ඊළඟට ඒ සමාධිය මතු කරගෙන ඒක ආරක්ෂා කරගන්න ස්ථාවර කරගන්න උපේක්ෂාව ඔන්න ඔය හතයි ඊළඟට වේපෙළ ගැස්මයි සම්බොජ්ජංග නමින් සත්‍ය සම්බොජ්ජංග නමින් දැක්වෙන්නේ. ඒක දෙවෙනි වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමණයි. ඒ තරම් වැදගත් ධර්ම කොටාසයක් බොජ්ජංග හත කියන එක. ඔන්න අවසාන අවසාන අර පරාක්‍රමයේ කිරෙන්නේ එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. ඒක ඒකකයක් හැටියට අදක්වලා තියෙන අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. ඒක ඒකාබද්ධ සීනා සංවිධානයක්. එක එකක් වෙන් කරලා ගන්න බැරි තරමට එකකට එකක් සම්බන්ධයි. සම්මාදිට්ඨිය අනුවම පැන නගින සම්මා සංකප්පයෙන් ඊළඟට ඒ අනුව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංගාට පුදුම විදිහට සම්බන්ධ වෙලා තියෙන කෙනෙකුට එතකොට ඒක ඒකාබද්ධ අවසාන දැන් අරක කිව්වේ සේනා සංවිධානය ඊනාට ආක්‍රමණය අන්තිමට පරාක්‍රමණය කෙරෙන්නේ අවසාන පියවර කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයත්. ඒ ආරෂ්ඨාංගික මාර්ගයත් ලෞකික වශයෙන් එක් මට්ටමකින් වඩාගෙන ගිහිල්ලා ලෝකෝත්තර මොහොතදී ඒ අංග 8ම එක සිතක පහළ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඒ පහළ වීම තමයි එතන අතිවිශේෂ. ඒ කියන්නේ අර එක් එක් අංග වෙන වෙනම ගත්තා වගේ නෙවෙයි ඒකේ 8ම එකට එනකොට ඒක ශක්තියක් තුල ඒක තුලිනුයි ලෞකිකත්වයෙන් ලෝකෝත්තර පැත්තට පණින්නේ. ඒක මහා පුදුම බුදු කෙනෙක් පමණක් මතු කරගන්න මහා පුදුම ධර්මතාවක් ඒක. ඒ මාර්ගසිත කියලා කියන්නේ ක්ෂණිකම. ඒ සමාධියට සමාන කරන්න සමාධියක් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙන සමාධිනා තේන සමෝ නවිජ්ජති. ආනන්තරික සමාධිය නමින් හඳෙන්නවා. ඒ සමාධියට අනතුරුම ඵලය මාර්ග ඵලය ලැබෙනවා. එතකොට අන්නේ සමාධිසිතට අදාළ වෙන විශේෂ කාරණයක් තමයි. ඒ අංග 8ට එකකයකට එකකයකට ආරක්ෂාව සැලසෙනවා අර මාර්ගක්ෂණයේදී සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන අංග තුන. ඒක මහ පුදුම ධර්මතාවක් කියන බුදුරජාණන් වහන්සේ මතුවලා දෙනවා. සම්මා දිට්ඨි පූර්වාංගම වෙනවා. සම්මා දිට්ඨිය පෙරට වෙනවා. සම්මා වායාම පිටිපස්සෙන් ඉඳන් තල්ලුව දෙනවා ආරක්ෂාව දෙනවා. සම්මා සතිය අත ළඟ ඉඳගෙන උපස්ථාන කෘත්‍ය කරනවා. ඕනෑ දේ වෙලාවට සපයා දෙනවා. මේක අපි උපමාවකට කියතොත් දැන් මේ කාලේ නිතර දකින්න ලැබෙන එකක් නේ මේ පින්නතුන්ට ඒ උපමා බොහොම තේරෙයි. ඔය රාජ්‍යයේ ලොකු නිලධාරියෙක් යන්නෙම කොහොමද ඉස්සෙල්ලා ආරක්ෂක නිලධාරියෙක් ඉස්සරහින් එනවා ඒ කියන උපකරණත් අරගෙන මගේ හෙලි කරමි පාර පෙන්නමි ඊළඟට පිටිපස්සෙන් එනවා ඒ කොටසක්. ආරක්ෂා පිටිපස්සෙන් එන ඒ තර්ජන ආදී වළක්වන්න තව ආරක්ෂා බලයන්යක් හරි පුද්ගලයෙක් හරි එනවා ආරක්ෂක නිලධාරියෙක්. කාය ආරක්ෂකයෙක් හරි කවුරුහරි. ඊළඟට තමන් එක්කමත් යනවා මේ දෙපැත්තෙන් සමහර විට. තවත් නිලධාරීන් ආරක්ෂාවට අර පුද්ගලයාගේ. අන්නේ උපමාව අනුව තේරුම් ගන්න පුළුවන් සම්මාදිට්ඨි පුබ්බංගමා සම්මාදිට්ඨිය පෙරට වෙනවා අර කියාපු ලෝකෝත්තර ක්ෂණයේදී. සම්මායාම පිටිපස්සෙන් ඉඳලා තල්ලුව දෙනවා. සම්මා සතිය උපස්ථාන කෘත්‍යය කරනවා ළඟ ඉඳ කියන. ඔන්න ඔය විදිහට මේ ලෝකෝත්තර සිත මහා පුදුම දෙයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකිකයි. සංකතයි. නමුත් මේ ලෞකික ඒ தත්වය තුලින් බුදුරජාණන් වහන්සේ හෙළි කරවා දාලා මහා බුදුමන්දමින් නන ඒක එක ක්ෂණයක අර අටම එකතු කළා. ඒ ශක්තිය තුලින් තමයි යහ පැත්තට පන්නේ. ඔන්න ඔකයි අසංකතය කියලා කියන්නේ නිවනට පණින අවස්ථාවයි. ඔන්න ඒ ඊතනින් පෙන්වුවේ එතකොට අන්න යෝගාවචරයට තියෙන සංවිධා හේනා සංවිධානයත් ඒ සේනා සංවිධානය තුලින් ආක්‍රමණය කළේ පරාක්‍රමණය කරන ක්‍රමත් උන බුදුරජාණන් වහන්සේ මතු කළා දීලා තියෙන ওই ධර්මයේ තුලින්. එතකොට ආරබත නික්කමත යොන්ජත බුද්ධ ශාසනයේ දුනාත මච්චුනෝ සේනං නාර්මච්චුනෝ සේනං කියන්නේ අර අර කෙලෙස් පමණක් නෙවෙයි මේ පින්නතුන් අහලා තියෙන දස සංයෝජන කියලා බැමි 10කින් බැඳලා තියෙන සංසාරෙට ඔය බැමි ක්‍රමානුකූලව සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල මේ මාර්ග චිත්ත වලින් කපලා දාලා අය බැම් කඩාගෙන ඉස්සරහට යන්නේ ලෝකෝත්තර බවට මේ සසර දුක් කෙලවර කරගෙන ඒ රහත් බව ලබන්නේ නිවන් ලබන්නේ. අන්න එතකොට ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුලින් පෙන්눔 කරේ. එතකොට ඒ බඳු ඒ ධර්මයක යමෙක් අප්‍රමාදව වාසය කරනවා නම් එතන ධම්ම විනය කියලා කියන්නේ නිකන් ධර්මයේ පමණක් නෙවෙයි ධර්මය අනුව ඒ ක්‍රියාත්මක කිරීම කියන විනය. ධම්ම විනය නමිනුයි අතීතයේ බුද්ධ ශාසනය හැඳින්වුනේ. නිකන් පොත් ගොඩක් නෙවෙයි පරියත්තියක් නෙවෙයි. ධම්ම විනය නමින් කියන ධර්මයක් කියන විනයක් තියෙනවා. යෝ ීමස්මින් ධම්ම විනේ මේ ධර්ම විනය නම් වූ ශාසනයෙහි යමෙක් අප්‍රමාදීව වාසය කරනවා නම් එහෙනම් ඒකේ ප්‍රතිඵලය මොකක්ද? පහය ಜಾති සංසාරං නැවත නැවත ඉපදීම් කියලා කියන මේ සංසාරය අතහැරලා දුක කෙලවර කරනවා. ඔන්න එතකොට ඒ ගාථා දෙකේ මහා තේජවන්ත ගාථා දෙකක් බ්‍රහ්ම ලෝකයේදී ඒ දේශනා කළ ගාථා දෙක අභිභූ ස්වාමීන් වහන්සේ දහසක් ලෝක ධාතුන් වල විකාශනය වුණා වගේම අද දක්වාත් අද දක්වාත් යෝගාවචර සංඝයා වහන්සේලා වත පිරිත් සජ්ජායනාව අවසන් කරන්නේ ගාථා දෙකෙන්. තමන්ගේ වීර්යය වඩා ගැනීමට කොයිතරම් වටිනා ගාථා දෙකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අද පමණක් නෙවෙයි ඈත අතීතයේ ලක්දිව පවා ආදරයෙන් මේ ගාථා පරිහරණය කළ බව අපට හෙළි වෙන වටිනා කතා ප්‍රවෘත්තියක් තිබෙනවා. මේ පින්නතුන් සමහරව අහලත් ඇති මිලක්ඛ තිස්ස තෙරුන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති. කතා අහන්න කැමති පින්නතුන්ට ඕන හොඳ අවස්ථාවක්. ඒ ප්‍රවෘත්තිය මෙහිමයි කියවෙන්නේ ඈත අතීතයේ ලංකාවේ රුහුණු ජනපදයේ ගාමිණ්ඩ වාල කියන විහාරයේ සංඝයා වහන්සේලා පින්ඩපාතේ වඩින ගම්මාන ඒ කිට්ටුව වාසය කළා වැදි පවුලක සතුන් මැරීම සතුන් මරණයටනේ වැද්දෝයි කියලා කියන්නේ වැද්දෙක් හිටියා ඒ වැද්දා තරුණ වයසටපත් වුණාට පස්සේ විවාහ වෙලා දරු මල්ලන් පෝෂණය කළේ සිය ගණන් උගුල්ලට වලා උගුල්ලට අහු වෙන සතුන් මරලා කමින් විකුණමින් එතකොට මේ පුද්ගලයා එක දවසක් දා ගෙදරින් පිට වෙනකොට ගින්දරත් ලුණුත් අරගෙන පිට වෙලා ගිහිල්ලා රෑ උගුල් වල බැඳුණු සතුන් යන්නේ එදා යනකොට හිටියා මුවෙක් බැඳිලා ඒ මුවා මරලා දරගොඩක දාලා කුළුස්සලා පාලා ඉවර වෙනකොට මහා පුදුම පිපාසයක් ඇති වුණා මේ වැද්දට. එතකොට මේ පිපාසය සංසිඳවා ගන්න ගාමින්ඩ වාල විහාරයට ඇතුල් වෙලා ඒ පැන්කල තිබෙන මඩුව ළඟට ගිහිල්ලා ඒ පෑන් කලවල පෑන් පීරලා තිබුණත් මේ මිනිස්යාගේ අකුසල පාප කර්මය නිසා හිස් වගේ පේනුනේ. පෑන් කල හිස් වගේ පේනුනේ. එතකොට ඒ මේ පුද්ගලයා විවේචනය කරනවා මෙච්චර සංඝයා වහන්සේ ඉන්න තැනකත් වතුර පොදක්වත් බොන්න නෑනේ කියලා ඒ මිනිහා කෑ ගහනකොට ඔන්න ඒ විහාරේ හිටිය චූලපිණ්ඩ පාතික තිස්ස තෙරුන් වහන්සේ එළියට ඇවිල්ලා බලනකොට පෑන් කලවල පෑන් තියෙනවා. මොකද මේ මිනිස්සයා ඊළඟ තේරුම් ගත්තා මේ දැන් ජීවමාන ප්‍රේතයෙක් වෙලා ඒකයි මේ වතුර පේන්නේ නැත්තේ කියලා ඒ ස්වාමීන් වහන්සේ කරුණාවෙන් වතුර කඩ උස්සලා අර වැද්දා ගියාතට වත් කළා. ඒ වැද්දා එතකොට ඒ කලගෙඩි 10ක්මත් බීලා ඒ බොන බොන වතුර හරියට උපමාව කියන්නේ රත්තුණු යකඩ කබලක දාපු වතුර වගේ. එහෙම ඒ පිපාසය සංසිඳුන්නේ නැහැ ඒ බීලා. ඔන්න එතකොට සායන්හස කියනවා හිතාගන්න උපාසකී ඔබේ කර්මය කොයිතරම් දරුණුද කියලා. දැනටමත් ජීවමාන ප්‍රේතෙක් වෙලා කොහොම විපාකද නිරේ ලැබෙන්නේ කියලා. මම කිව්වා මහා සංවේගයක් ඇති වෙලා මේ වැද්දා ඒ වෙලෙම අර ඒතෙක් බැඳලා තිබුණු ඒ උගුල්ලට ඕපු ඒවා උගුල්ලි ලිහා දමලා විගහට ගෙදර ගිහිල්ලා ගෙදර හිටියේ බැඳලා හිටියේ සතුනුත් කැලේටම උදාහැරලා අඹු දරුවන්ට කාරණේ කියලා ආයුධات විනාශ කරලා ඇවිල්ලා මේ ස්වාමීන් පැවිද්ද ඉලා හිටියා. එතකොට මේ ස්වාමීන් ප්‍රකාශ කරනවා උපාසකය පැවිද්ද බොහොම දුෂ්කරයි. කොහොමද පැවිදි මේක ගන්න? එතකොට කියනවා මෙච්චර ప్రత్యක්ෂ කාරණයක් දැකලා ඉවරලා කොහොමද පැවිදි නොවෙන්නේ කියලා. පැවිද්දට කැමැත්ත ප්‍රකාශ කරාම ඔන්න මේ ස්වාමීන් වහන්සේ ඒ වැද්දා පැවිදි කරලා තජමන්ත කර්මස්ථානය දුන්නා. එදා ඉඳලා උන්වහන්සේ හැඳුන්වන්නේ මිලක්ඛ තිස්ස තෙරුන් වහන්සේ නමි. මිලක්ඛ කියලා කියන්නේ පින්නතුනි ම්ලේච්ඡ. ම්ලේච්ඡ කියන වචනේ දන්නෝනේ. ම්ලේච්ඡ කියලා කියන්නේ මහා ආය වචනයක් ඕනේ නැහැ නේකට. සතුන් මරණ එපා කරපු මිනිහෙක්. ම්ලේච්ඡ. දැන් අඟුලිමාල කියන නම පුරුදු මේ පින්නතුන්ට මොන හේතුවකින් හරි අඟුලිමාල හාමුදුරු ඇරෙන්න කිසිම මේ මහාන වෙන සංඝයා වහන්සේ කෙනෙකුට කවුරුවත් අඟුලිමාල කියන නම දුන්නේ නැහැ. ඉතින් දුන්න දුන්නත් උන්වහන්සේගේ චරිතය කැපී පෙනෙනවා විශේෂයෙන්ම අන්න අර බුදුරජාණන් වහන්සේ කියපු වීර ශක්තිය ආදී බලය, අප්‍රමාද ආදී බලය. ඒ වගේ තමයි මිලක්කතිස නමත්. මිලක්කතිස තෙරුන් වහන්සේගේ චරිතය තරම් ශ්‍රේෂ්ඨ වෙන්නේ අන්න අර විදියේ தත්වයකින් ඊළඟට පැවිදි වුණා. ඊතන් එතන ඉඳලා යන ටිකත් ඔන්න ඉදිරියට කියමු. එහෙම පැවිදි වෙලා ඊළඟට අර ඊට කලින් ජීවිතය ගෙව්වේ කොහොමද? රෑදවල් නැතුව උගුල් අටවමින් උගුල් වල හවුණු සතුන් මරමින් ඒ වෙනුවෙන් විශාල වීරියක් ඒ පුද්ගලයා අමුදරුවන් රැකීම සඳහා ජීවිකාව සඳහා ගෙන ගියා. ඒ වීරයම ඊළඟට මිලකති ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඒ වීරය යොදමින් බුදුගේ බුදුගේ වත්තාලි සංඝයා වහන්සේලා පිළිබඳ වත් පිළිවෙත් කරන්න පටන් ගත්තා. වීරයවන්ත ලෙස. එතකොට Taman භාවනාත් කරන අතරින්ම මේ වත් පිළිවෙත් කරනවා. ඔහොම ඒ වගේම බුද්ධ වචනයත් ඉගෙන ගන්නවා අර ස්වාමීන් වහන්සේගෙන්. ඔහොම ඉගෙන ගන්න අවස්ථාවක පින්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ එක දවසක් දේවදූත සූත්‍රය විස්තර කරනවා. දේවදූත සූත්‍රයේ කියවෙන හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා යම පල්ලන් නිරයට වැටුණු යම් කිසි පව්කාරයෙකුට හොඳටම දාගන්නත් බැරි විදිහේ මහා දරුණු වද වේදනා දීලා වද වින්සා කරලා දඬුවම් හැටියට ගිහිලා මහානීරේ දානවා කියලා. ඕක ඇහුව හැටිය ඇහුණ හැටිය මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ ආනවා. ස්වාමීනි මේක මහා පුදුම වැඩක් නේද? අච්චර දුක් විඳපු මිනිස්සු ආයෙත් ගිහිලා මහානීරේ දානවා. මහානීරේ කොයි විදිහේ දුක් ඇද්ද කියලා කිව්වා. එසේ උපාසකේ මහානීරේ කියන්නේ මහා භයානක තැනක්. ඒක අපිට දකින්න පුළුවන්ද කියලා ඇහුවා. දකින්න නම් බෑ උපාසකයා නමුත් දැක්කා වගේ කරන්න පුළුවන් කියලා මේ ස්වාමීන් වහන්සේ කිව්වා. මේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේට අර පොඩි හාමුදුරන්ට කියලා අමුදර ටිකක් ඔය ගල උඩ ගොඩ ගසන්නේ කියලා. නිලක තේස තෙරුන් වහන්සේ බොඩි ආමතුරු එකතු කරගෙන අමුතර ගොඩක් ගැහුවා අර ගල් උඩ ගලක් උඩ. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ සමාධියට සම්වැදිලා 이르දි බලයෙන් අවීචි මහා නිරේන් ගිනි පුළඟුවක් කියන හැටියට එතන මේ කණමැදිරියක් පමණ කුඩා ගිනි පුළඟුවක් ගෙනල්ලා අර දරගොඩට අර මහමුදුර බලාගෙන ඉඳෙද්දිම දැම්මා. දානවත් එකම ඔක්කොම දාඹු දර ටික ඔක්කොම අලු බවටපත් වුණා. ඒකෙන් තේරුම් ගත්තා මේ නිරේ තියෙන භයානක දුක. ඊළඟට මේ මිලක්කතිස්ස තෙරුන් වහන්සේ අහනවා මේ පොත්පත් කීම පමණක්ද මේ ශාසනයේ තියෙන්නේ කියලා අහුවාම මොන කියනවා මෙතන ඒ කාලේ දැන් ප්‍රඥාප්තියක් තියෙනවා වාස දුර ගන්ත දුර කියලා. ඇත්ත වශයෙන් එහෙම ඒකාන්ත වශයෙන් බෙදීමක් නෙවෙයි. නමුත් කොට මෙතෙක් අර පොත්පත් කියවපු හිටිය සායනහස්ස කියනවා මගේ මේ ශ්‍රද්ධාව නිසා මම මේ පැවිදි වුණේ. මට ඉක්මනින් නිවන් දකින්න ඕන. මට කමටහනක් දෙන්න කිව්වා. ඔන්න එතකොට අර ස්වාමීන් වහන්සේත් කල්පනා කරලා කමටහන දුන්නේ මේ අර වීරිය මෙතෙක් පුරුදු කරගෙන ආපු කායික වීරියත් උපකාර කරගන්න අන්දමට මිමිලකතිස තෙරුන් වහන්සේට ඒ විහාරස්ථානවල වතපිළිවෙත කරන අතරෙම විදර්ශනා භාවනාව කරන ආකාරයට යම් කිසි කර්මස්ථානයක් දුන්නා. එතකොට මේ මිලකතිස තෙරුන් වහන්සේ මහා පුදුම විදියට රෑ නිදි නැතිව එතන සඳහන් වෙනවා ඉතින් කාලෙත් ඒ ඒ ස්ථාන දැන් මිලකතිස තෙරුන් පිළිබඳ ප්‍රවෘත්ති ඒ ස්ථානවල හිටන් පුරාවෘත්ත වශයෙන් සඳහන් වෙනවා. ගාමින්ඩ බාල විහාරයේ මේ අපිට පෙන්නේ හැටියට පොතපතේ තියෙන හැටියට පිහිටලා තියෙන්නේ සිතුල් පව්වටත් කතරගමටත් අතර. එතකොට මේ මෛරක්කති සතරුන් වහන්සේ ඇතම් දවසක සිතුල් පව්වේ බුදුගේවත් සංඝවත් ආදිය කරනවා. ඇතම් දවසක ගාමිණ්ඩ බාල විහාරයේ වත් කරනවා. රෑ නිදි මරාගෙන. ඇතම් දවසක කතරගම කිරිවෙහි. ওই විදිහට මේ ස්ථාන තුනේම රෑ නිදි මරාගෙන. එතකොට නිදිමත හැදෙනකොට මොකද්ද කරන්නේ? පිදුරු වැටියක් තෙමලා ඔළුවේ තබාගෙන කකුල් වතුරේ දාගෙන එතකොට ඒ විදිහට වීර්ය වඩන එක් අවස්ථාවක එතන සඳහන් වෙන්නේ සිතුල් පව්වේ. ඊ타මත්ම රෑ යාම දෙකක ඒ වගේ වීරේ වඩලා එළිවෙන යාමේ තදට නිදිමත ආවා. කොළමිනක තෙස තෙරුන් වහන්සේ පිදුරු වැටියක් පොළවේ දාගෙන ඉන්න අවස්ථාවේ තියාගෙන ඉන්න හිඳගෙන ඉන්න අවස්ථාවේ ඇහුණ පොඩි සාමණේර කෙනෙක් අර ගාථා දෙක කියනවා. අර භාරභතාදී ඒ ගාථා දෙක කියනවාල මේ විලක තෙස තෙරුන් වහන්සේ කල්පනා කරනවා මා සඳහායි මා වැනි ආරද්ධ වීරය වික්ෂුවක් සඳහායි මේ දේශනා කරලා තියෙන්නේ කියලා ඒක තුලින් ප්‍රීතිය උපදවාගෙන ධානය ඇති කරගෙන එතන සඳහන් වෙන ආකාරයට ඒ වෙලාවේම අනාගාමි ඵලය ඒ මාර්ගඵලය ලබා ගත්තා කියනවා. ඊට පස්සේ තව තවත් වීරිය වඩලා රාත් තුන බවත් සඳහන් වෙනවා පොතපතේ. මේක මේ මෑත පොතපතේ පමණක් නෙවෙයි සීල අටුවාවල. එළ අටුවාවල පවා තිබුණු බව ඒ රහත් වුණාට පස්සේ ඒ මාර්ගඵල ආදී ලැබුවාට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කළ උදාන ගාථාවකිනුත් පෙන්눔 කරන්නේ ඒ පිදුරු ඇටියක් ඔළුවේ තියාගෙන මම සක්මන් කරයි. දැන් නම් මට කිසි වශයක් යක් නැහැ. මම මේ මාර්ගඵල ලැබලා තියෙනවා කියලා එහෙම ප්‍රකාශ කරපු අවස්ථාවකුත් තිබෙනවා. ඔන්න එතකොට මේ මිලක්ක තිස්ස චරිතය ආශ්‍රය අපිට හිතා ගන්න පුළුවන් අන්න අර අර ගාථා දෙකට සම්බන්ධයි උන්වහන්සේගේ ජීවිතයත්. එතකොට මේ නොදැනම මේ ගාථා ගැන නොදැනමයි අච්චර වීර්යයක් කළේ. ගාථා දෙක ඇහුවට පස්සේ කල්පනා කළා මා සඳහා තමයි මේ දේශනා කරලා තියෙන්නේ කියලා ඒ ප්‍රීතිය තුලින් අර මාර්ගඵල ආදියත් ලබා ගත්තා. ඔන්න එතකොට අපි මේ දැන් කල්පනා කරලා බලමු. අද දවස කොහොමද අවසන්ද? අර අපි කිව්වා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ධර්ම ප්‍රථම ධර්ම දේශනාව කළා. ඒ ධර්ම චක්‍රය පෙරලී ගිය බවත් අපි කිව්වා. නමුත් ඒ පෙරලී ගිය ධර්ම චක්‍රයෙන් දැන් ඉතුරු වෙන්නේ මොකද්ද අන්තිමට ධර්ම චක්‍රය ලාංඡනය විතරයි. මොකද හේතුව දැන් නිවන අවලංගු වෙලා. නිවන මේ කාලේ බෑ. නිවන මේ කාලේ බෑ. දැන් ඉතුරු වෙන්නේ අපේ ධර්ම චක්‍ර ලාංඡනය විතරයි. වීරය කළ වැඩක් නැහැ. යන්තම් පාරමී හැටියට මොකක් හරි කරගත්තට කමක් නැහැ මේ කාලේ. ඔන්න ඔකයි කතාව. ඔන්න ඔකයි කතාව. ඒකට මිලක්ක තෙස තෙරුන් වහන්සේ, සෝණ තෙරුන් වහන්සේ ඒ වගේ වී ඒ වඩපු ස්වාමීන් වහන්සේලාගේ ඒවා පුරාවෘත්ත පමණ මේ කාලෙට අයිති නෑ විදියටත් උහුම කතාවක් යනවා. අපි ඒක නුවණින් කල්පනා කරගන්න ඕන බුද්ධ කාලයේ වස් කාලය කියන්නේ විශේෂ කාලයක්. වස් කාලය කිට්ටු වෙනකොට අතීත සංඝයා වහන්සේලා බුද්ධ කාලේ ඒ නගර ආදී වාසය කළ සංඝයා වහන්සේලා පවා වස් කාලයේ ලං වෙනකොට ගම්මාන සොයාගෙන පිටිසර ගම්මාන සොයාගෙන යනවා. ඒ අනාතරේ ඒ උපාසක උපාසිකාවන් සද්ධාවන්තය දානි දීලා පින්ඩපාතේ දීලා අහනවා ස්වාමීන් වහන්සේලා කොහෙද වැඩම කරන්නේ පහසු තැනක් සොයාගෙන යනවා තේරුම් ගන්නවා ඊළඟට ආරාධනා කරනවා එහෙනම් මේ මේ ඒ ආරණ්‍ය වශයෙන් මේ භූමි කොටස් එහෙම වියක තැන් තිබෙනවනම් එහෙනම් අපි උපසෙන් උපස්ථාන කරනම් මෙහි වැඩ ඉන්න කියලා එතකොට උන්වහන්සේලා ඒ වැඩ ඉන්නේ ඒ වස් කාලය ගත කරේ ආමිෂ පරමාර්ථ මුල් කරගෙන නෙවෙයි. ආමිෂ ඉලක්ක මුල් කරගෙන නෙවෙයි. නිර්ාමිස ඉලක්ක මුල් කරගෙනයි නිවන මුල් කරගෙනයි. මොකද එතකොට ඒ ඒ ඉලක්කය නිසා තමයි උන්වහන්සේලා ඒ භාවනා යෝගී වේ කාලේ ඉන්න අතරේ ඒ ගැන දැනගත්තු. එතෙක් ධර්මයේ නොදත් ඇතම් අය උපාසක උපාසිකාවන් පවා ඒ අනුගමනය කළා කරලා ඒ අයත් නිවන් මඟ සෑහෙන දියුණුවක් ලබාපු බව මේ පින්නතුණුත් ඇත අහලා ඇති සමහරට මාතික මාතා කතාවෙන් පේනවා. අද මේ වෙලාවේ හැටියට ඒ කතාව මේ පින්නතුන් කැමති වුණත් ආයි කියන්න බෑ. ඔය කලින් අවස්ථාවල අපි දේශනා කරලා තියෙනවා. මාතික මාතා කියන එක මේ උපාසිකාවන් කාතරත් ඊටාම ප්‍රචලිත වටිනා චරිතයක්. මාතික මාතා උපාසිකා වේ සංඝයා වහන්සේලාට උපස්ථාන කරන අතරම ධ්‍යාන මාර්ගඵල අභිඥා ආදී හැම එකක් උපදම වාගෙන අනාගාමී තත්වයටපත් වුණා. අන්න එතකොට ඒ වින් අපිට පේනවා ගිහිපෙන්නතුනුත් අතීතේ අතීතයේ ගිහිපෙන්නතුනුත් අර සංඝයා වහන්සේලාගේ නිර්ාමිෂ අදිෂ්ඨානී නාමිෂ පරමාර්ථය ආදර්ශයට අරගෙන තමනුත් නිවන් මාර්ගයට ගමන් කර බව ඒ අවස්ථාව උපකාර කරගෙන එතකොට වස් කාලය කියලා කියන්නේ ඉහළම වස් පින්කම ඕකයි නමුත් ඒ වස් පින්කමට සමහර විට මේ කාලේ සුදුසු නොවෙන්න පුළුවන් නිවන අවලංගු කරොත් ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මය ධර්ම චක්‍රය ඇත්ත වශයෙන්ම ධර්ම චක්‍රය කියන එක ගම ගමගේ චිත්තසංතානය තුල පෙරළිය යුත්තක් මාර සේනාව ජය ගැනීම බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කරලා ඉවර කරා නොවේ. බුදුරජාණන් වහන්සේ මරුන් පරදල ඉවරයි. දැන් ඉතින් අපට තියෙන්නේ ඉතින් ඉබේම ලැබෙන නිවන් සුවයක්. එහෙමත් හිතන සමහරු. ප්‍රාර්ථනා පමණි. එහෙම එකක් නෙවෙයි. ඒ මාර සේනාව අර කියාපු අප තුල ඉන්න මාර සේනාවමයි. ඒක සඳහා අප තුලම තියෙන සටන් වලට ඕන කරන මූලද්‍රව්‍ය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන සේනා සංවිධානය කරන හැටි සත්‍තිස් බෝධිපාශික ධර්ම තුල. ඒවා අද්දුටු ඒ අතීත ස්වාමීන් වහන්සේලා පමණක් නෙවෙයි අන්න අර කියාපු ම්ලේච්ඡ වැද්ද ම්ලේච්ඡ වැද්දන් පවා ඒ ලෝක පූජනීයත්වයට පත් වෙන හැටි. ඒකට අපි කල්පනා කරනවා නම් අන්න අර ඒ කියාපු ධර්ම චක්‍රය වගේම ඊළඟට ඒ ඇතුළත තිබෙන ආත්ම ශක්තිය ක්‍රමක්‍රමයෙන් හීන වෙන්නේ අධ්‍යාත්ම ශක්තිය හීන වෙන්නේ සත්වයා අර ගුණ ධර්ම ආදීන් පරිහානියටපත් වෙනකොටයි ඒ අධ්‍යාත්ම ශක්තිය හීන වීමේ ලකුණක් තමයි අර කියාපු වීරවාදය වෙනුවට භක්තිවාදයක් ඉස්සරහට එනවා. භක්තිවාදයක් ඉස්සරහට එනවා. කාගේ හරි පිහිටෙන් මේක කරගන්න. නමුත් එහෙම බෑ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. තුම්හි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාරමන්දන. මහණෙනි නුඹලා විසින් කළ යුත්තේ නුඹලාම කරන්න ඕනේ. කළ යුතු වැඩේ නුඹලාම කළ යුතුයි. තුන් මේ කිච්ඡං ආතප්පං. වීරය කරන්න ඕනේ තමන්මයි. අක්ඛාදාරෝ තථාගතා තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. පටිපන්නාපමොක්ඛන්ති මේ ප්‍රතිපදාවට බැස්ස. ජායිනෝ ධාන වඩන අය පමණයි මාර බන්ධනෙන් මිදෙන්නේ. ඒකට අන්නේ බුද්ධ වචනය අනුව ඒ වගේම දැන් මෙතන අප්‍රමාදේ අපමත්තෝ විහෙසති. මේ අප්‍රමාද කියන වචනේ තමයි මේ ශාසනය අයන්න අපමාදෝ අමතපදන් මේ පින්න තුන් අහලා තියෙනවා. දැන් අමත පදයක් දැන් වෙන විදි පද වලට යන බවක් දන්නවා. අහලා තියෙන අහන්න ලැබෙනවා. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමීයන්ති යේ පමත්තා යථාමතා මේ පින්නතුන්ට මතක තියාගන්න අපි යෝග සිංහල නඟලා තියෙනවා. නොපමා බව මඟය අමා මරුගේ මඟ වීම පමා නොමැරෙති වන්නෝ නොපමා මලාවැන්න වෙතොත් පමා අන්න ඒක ඒකට බුද්ධ වචනය එතකොට මේ ඊළඟට බුද්ධ ශාසනය ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේක ක්ෂණ සම්පත්තිය කියන කතාවක් බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මතු කරනවා. ලෝකයා තුල තිබෙනවයි සාමාන්‍ය සංකල්පයක් කණකිච්චෝ ලෝකෝ කණකිච්චෝ ලෝකෝ ලෝකය කියලා කියන්නේ වෙලාවට වැඩ කරන තැනක්. වෙලාවට වැඩ කරන තැනක් අද ඊයේ පමණක් නෙවෙයි. ඔය ඔර්ලෝසු තියෙන මේ යුගයේ පමණක් නෙවෙයි කාලේ පවා වෙලාවට වැඩ කරන තැනක් ලෝකයාට. නමුත් ලෝකයා වෙලාව මොහොත කියලා කිව්වට මොකද මොහොත අඳුරන්නේ නැහැ. පණකිච්චෝ ලෝකෝ ක්ෂණයට වැඩ කරන තැනක් කිව්වට ලෝකයා ක්ෂණය කියන එක දන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟ ක්ෂණය හඳුන්වලා දෙනවා. අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන්නේ අර කියලා කියන්නේ මිනිසෙකුට උපදින්න පුළුවන් නුසුදුසු අවස්ථා බුදු කෙනෙක් පහළ නොවන පහළ වුණත් Tamanට ධර්මය අහන්න නොලැබෙන ඒ අනුව පිළිපදින්න බැරි ඒ අවස්ථා විශේෂයෙන් වශයෙන් නොකියවත් මේ පින්න තුන අහලත් ඇති අන්න ඒ විදිය ඒ දුෂ්ටක්ෂණ කියලා කියන නරක ක්ෂණ අටකින් ඉවත් වුණු වටිනාම ක්ෂණයයි දැන් තිබෙන කියලා බුදුරජාණන් වහන්සේ මතු කළ තියෙන එකම ක්ෂණයයි තියෙන්නේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ පවතින අවස්ථාව. එතකොට මේ පවතින අවස්ථාවේ යම් කෙනෙක් ඒ මොහොතෙන් වැඩගත්තේ නැත්තම් කනාතීතයි සෝචಂತಿ නිරයම්මේ සමප්පිතා. ඒ මොහොත අතහැරිනොත් නිරයට ගිහිලා දුක් විඳින්න වෙනවා කියලා. එතකොට අර මෙලක් ඇතේස දෙනුන් වහන්සේට අර මොහොත ඇතහැරුණා නම් කොයිතරම් නිරාදුවක් විඳින්න සිද්ධ වෙනවද? එතකොට නිරයෙන් පමණක් නෙවෙයි උන්වහන්සේ නිදහස් වුනේ. අර ජාති සංසාර කියලා කියන මුළු මහත් සංසාර දුකෙන් අර වීර ශක්තිය තුලින්. එතකොට දැන් අපි පිටුරු වැටි තෙමාගෙන හිසේ දමාගෙන වතුර බාල්දි වල පා දමාගෙන අපි කරන්නේ මොකද්ද? ලෞකික විභාග පාස් කිරීම පමණයි. ලෞකික විභාග පාස් කරලා සසනින් මිදෙන්න බෑ. නමුත් ඒ වීර ශක්තියම අපි යොදනවා නම් අන්න අර කියාපු සසනින් මිදීම සඳහා මේ මිලක්ක තිස්ස චරිතයකට ආරා ඒකට හොඳ ආරාධනාවක් ආදර්ශයක්. ඒකට අප තුල තිබෙනවා යම් ශක්තියක් වීර ශක්තියක්. කොට ඒක අන්න හරියාකාරී දුවොත් මේ පැත්තට. හරි අවබෝධයෙන් යුක්තව සම්‍යක් දර්ශනයෙන් යුක්තව Tamanට පුළුවන් ඕනෑම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තිබෙන තාක් ලෝකේ රහතුන්ගෙන් සිස් වෙන්නේ නැහැ කියලා. ඒකට ඒ තිබෙනවා කියලා කියන්නේ මේක පොතේ නෙවෙයි. පොතේ තිබීම නෙවෙයි. මේක ක්‍රියාත්මක කිරීමයි, ඒ අනුව ජීවත් වීමයි. මුළු මහත් සද්ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ පරිණිරවාණ අවස්ථාවේදී සම්පින්දනය කියලා දැක්ුවේ. මා විසින් මේ අවුරුදු 45 තුළ දේශනා කළ ධර්මය කියලා කිව්වේ ඕන්න ඔය 37 තමයි. ඒකට අපි කල්පනා කරගන්න ඕන. අර කියාපු පරියත්තිය තුලම läගලා ඉන්නේ නැතුව එයින් ඇති කරගන්න අවබෝධය ඒ ඇති කරගන්න අවබෝධයත් ඊළඟට ඒකම කළ යුතු ආකාරය පිළිබඳ හරි අවබෝධය ලබා ගත්තට පස්සේ ප්‍රතිපත්තියට නඟලා ප්‍රතිවේද කියලා කියන මේ මාර්ගඵල අවබෝධයෙන් අපිට මේ සසර දුක් කෙලවර කරන්න පුළුවන් වෙන්නේ. ඒකෝ අනේක්ෂණය. ඒ ක්ෂණේ ඇතහැරුණොත් බුදුරජාන් වහන්සේ අර කියාපු ගාථා පෙළ අවසන් කරන්නේ කෙනෙක් හා උපමාවක් දෙන ඔයත් සමාජයෙන්ම හරියට වෙලෙන්දෙක් ලාභයට බඩු ගන්න පුළුවන් අවස්ථාව ඇතහැරලා ඒ වෙලාව ගියාට පස්සේ ශාෂා වෙලාව ගියා කියලා හිතන්න වගේ තමයි මේ බුද්ධෝත්පාද කාලය ඒ උත්පත්තිය ලැබලා යම් කෙනෙකුට ඒ තමන්ගේ සසර ගමන පිළිබඳ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණා. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒක නිසා තමයි කනාතීතයි. සෝචන් තීලාට ඒක අනුමමයි බුදුරජාණන් වහන්සේ ආදර්ශ පාඨයක් වශයෙන් දක්වලා තියෙන්නේ. කනෝ වේමා උපච්චගා. කනෝ වේමා උපච්චගා. ඒ නුතුම් මොහොත ඉක්මවා නොදේ. ඒකට උතුම් මොහොත ඉක්මවා නොදේව් කියන එක ඒ ආදර්ශ පාඨයේ මුල් කරගෙනයි අර අතීතේ සංඝයා වහන්සේලා වස් කාලේ වස් එළඹුණේ. වස් කාලය අවසන් කරනකොට උන්වහන්සේලා බොහෝ දෙනෙක් ඒ තුන් මාසයේ අවසානයේදී සමහරට 4 මාසයක්ම ඒ ගත කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන ගිය තෑග්ග පිරිකර තමයි. ඒකට කියන්නේ අඤ්ඤං පටි තමන් මේ රහත් බව ලබාගත්තු බව කෙලින්ම හෝ ව්‍යංගයෙන් හෝ ප්‍රකාශ කරනවා. තමන් ලබාගත්තු ඒ ඒ විවාහක කාලය තුල ලබාගත් අවබෝධය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන උන්වහන්සේ සාදුකාර දීලක උන්වහන්සේ ඒක සම්මත කරන තවත් අවස්ථාවවල ඒ කරපු කර්මස්ථානවල ගිහිල්ලා හිර වෙච්ච සංඝයා වහන්සේලා අවස් කාලයේ අවසාන වෙනකොට බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා. එහෙම කතන්තර ධර්මයේ තිබෙනවා. සමහරට මගතොටේදී බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා ඒ කට්ටිය එනවා. සමහරට මගතොටේදී යම් යම් දකින්න ලැබෙන දේ ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ කමඨහන සුද්ධ කළ දුන්නාට පස්සේ යන්න එතකොට රහත් වෙනවා. එතකොට මේවා ඉබේ වෙච්ච සිද්ධි නෙවෙයි. අන්න අර වීරිය තුලින් ඒ වීරිය වඩන වඩපු ආකාරය වඩන හැටි අපිට හැමතැනම කියලා නෑ ධර්ම පොත්වල. කැලෑවට ගියා කියලා සඳහන් වෙනවා සිටු සිටු පුත්‍රයෙක්, රජ පුත්‍රයෙක් මහාන වෙලා. නොබෝ කලකින්ම රහත් වෙලා ආවයි කියනවා. එච්චරයි අපිට දැනගන්න ලැබෙන්නේ. කැලේ කොයි විදිහට ජීවත් වුණාද? මොනවා කරාද? කොහොමද ඒ ජයගatti කොහොමද කියන එක අපේ බොහෝ විට දැනගන්න ලැබෙන්නේ නෑ. නමුත් අන්න ඒ ටිකයි යන්න අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල තිබෙන්නේ. ඒ විවේකයේ තුල උන්වහන්සේලා සංවේගය උපදගෙන අත වශයෙන්ම මේ ශාසනික මේ ගමන සඳහා නිවන් සඳහා උපකාර කරගන්න අපි සමහර විට දක්වන ඉන්ධන ද්‍රව්‍ය වේගය තමයි සංවේගය සංවේග වස්තු 8ක් ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් දක්වලා තිබෙන්නේ අතීත සංසාරයේ විඳ දුක් දැන් අනාගත දිගට හිටියොත් තවත් විඳින්න වෙන දුක් මේ වර්තමාන ජීවිතයේ පවා ආහාර සඳහා ගන්නා වෙහෙස බඩවියත සඳහා ගන්නා වෙහෙස මේ ඔක්කොම අපි උපකාර කරගන්නවා මේ සංවේග වස්තු ඇටියට. සංසාරේ දීර්ඝ කාලයක් අපි මමනක් මේ මේ තිරිසන් සතෙක් පවා දවසක් ජීවත් වීම සඳහා බඩවිතර ගැනීම සඳහා කොයිතරම් දුකක් විඳිනවද? එතකොට මෙන්න මේ ශාසනය කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ ඔන්න චතුරාර්ය සත්‍යයේ අන්තිමට එන්නේ. මේක තනි කර දුකක් බව පංච පාදානස්තන්ද මේ ස්කන්ධ පහම දුකක් බව තේරුම් ගත්තනම්. එතකොට මේකෙන් මිදීමට රහස බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණ හෙළි කළා තියෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව තුළින් මේ අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජයෙන් බැඳිලා දීර්ඝ කාලයක් මහණෙනි නුඹලාත් මමත් නුඹලාත් මමත් මෙච්චර කාලයක් අර කියාපු විදිහට කල්ප කියන්න බැරි තරම් කල්ප ගණන ඔය අනුමතග්ග ආදී සූත්‍රවල සඳහන් වෙන උපමා ඇත්ත වශයෙන් උපමාත් නොවේ බුදුරජාණන් වහන්සේ බොහෝ විට කියන්නේ උපමාත් දෙන්න බෑ කියලා. උපමාත් දෙන්න බෑ කිව්වහම ටිකක් හරි හිතාගන්න ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ කල්පයක දිග ඊළඟට මේ පින්නතුන් සමහරුන් අහලත් ඇති ආනමතක් ආදී සූත්‍රවල එක කල්පයක් තුල මිනිස්සෙන් විඳපු දුක එක අවස්ථාවක අර වේබුල්ල පර්වතයේ පෙන්වල සංඝයා වහන්සේලාට කියන බුදුරජාණන් වහන්සේ මහණෙනි එකම පුද්ගලයෙක් එක කල්පයක් තුර හෙළු හැටසැකිලි එකතු කරලා ගත්තොත් ඒ හැටසැකිලි විනාශ නොවී පැවතුනොත් මෙන්න මේ වේපුල්ල පර්වතයට තරම් තරම් ඊටත් වඩා විශාලයි කියලා තවත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අනුමතක් ආදී සූත්‍රවල ප්‍රකාශ කරනවා ඒවා අපි බොහෝ අවස්ථාවල මේ පිළිඳුන මතක් කරලා දීලා ඇති. ඔය අතීතයේ එකම සත්වයෙක්, කොහොම මිනිසියෙක් අපි මේ මිනිසියා කියලා කියන තැනත්ත පවා අතීත සංසාරේ ඌරෙක් වෙලා, එළුවෙක් වෙලා, කුකුලෙක් වෙලා, නිහරකෙක් වෙලා, ජල ගැසුම් කාලා හෙලා කුල්ලේ එකතු කරලා ගත්තොත් සතර මහා සමුද්‍රයේ ලේවලට වැඩි කියලා. ඒකත් උපමාවක් නොවේ කියලායි කියන්නේ. අන්න ඒ විදිහට ඒ වගේම තමයි මේ සංසාරේ ඒ භයානක අන්දමින් සමහර විට නොයෙකුත් අනියම් චෝදනාවලින් අල්ලගෙන රජවරු සොරුන් හැටියට අල්ලගෙන ඒ දුන්න වද හිංසා එවයින් කලාපුලියේ හිටන් ඒ තරම් කිය කියලා ප්‍රකාශ කරනවා ඊළඟට ඒ පැත්ත වගේම සංසාරයේ ඔය තම තමන් තම තමන්ගේ මේ ආදරණීය කියලා සලකන එක් එක් ජීවිතයක් තුල එකතු වෙන ඥාතීන් මව්පියන් දූ දරුවන් අඹු දරුවන් ඒ අය පිළිබඳව හෙළූ කඳුළු එකතු කරලා ගත්තොත් එක එක්කෙනෙක් පිළිබඳව හෙළූ කඳුළු හිටන් අර සතර මහා සමුද්‍රයට වැඩි කියන ඒ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් කොයි තරම් දීර්ඝ කාලයක්ද ඒ වගේම කදාචි කරහති ලෝකේ උප්පජ්ජන්ති තථාගතා කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊටාම කලාතුරකින් උයි බුදු කෙනෙක් උපදින්නේ. නැත්නම් කල්ප තියෙන බුදු කෙනෙක් උපදින්නේ නැති. ඒ විදිහට ඒකට යන බුද්ධ ශූන්‍ය කල්ප. එතකොට ඒ තරම් කාලය ගැන හිතනකොට අපිට මේ මේ කයින නූතන විද්‍යාවට හිතා ගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක් තිස්සේ මේ සත්‍යය, ලෝක සත්‍යය විවිධ ආත්ම භාවවල උත්පත්ති ලැබෙමින් මේ දීර්ඝ සංසාරයේ සැරිසරලා තියෙනවා. ඒකට එහෙම සැරිසරපු අවස්ථාවල මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ පමණක් නෙවෙයි. ඒ අනුව ක්‍රියා කරන්න ශක්තිය නැහැ, ඥාන ශක්තිය නැහැ, තේරුම් ගන්න ශක්තිය නැහැ. මනුෂ්‍යාත්ම භාවය මනුෂ්‍යයාට ඒක ලැබිලා තිබෙනවා. ඒකට ඒ වගේම දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් ඒ ධර්මය අහන්න ලැබීම ඊළඟට ඒ ධර්මය අනුව ක්‍රියාවට ගැනීමේ ශක්තිය තමා තුළ තිබෙනවා. ඒකට ඒ බඳු අවස්ථාවක් ඇත හැරුණොත් අන්න අර කියාපු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට වෙලඳට යමක් ලාභයට ගන්න තියදී බැරි වුණා වගේ ඒ දුක් වෙන්න වෙනවා. නොයේ කාරණේ අපි එතකොට ඒක තුලින් අර සංවේග වස්තු නිතිපතා සිහිපත් කරන්න කියලා බුදුරජාන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඒකයි. ලෝකය කියලා තියෙන තැන මේ මේ ඇත්ත වශයෙන්ම අපි මායාගේම රාජධානියක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. මායාගේ රාජධානිය කියන්නේ හැම පැත්තෙම කෙලෙස් වලට ආරාධනා. නමුත් අර බුදුරජාණන් වහන්සේ මතු කළ දීපු ධර්මය තුලින් අපි තේරුම් ගන්න ඕන. කළ යුත්තේ කුමක්ද කියලා තේරුම් ගන්න ඕනේ ඊළඟට මේ මාර්ගයයි බුදුරජාන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම ආදියෙන් පෙන්눔 කරලා තියෙන්නේ. ඒවා අපි හිතට ළඟාගෙන දැන් මේ වගේ වස් කාලයක් තුල අර රටේ තියෙන કોઈ විදිය මතමතාන්තර තිබුණත් કોઈ ආකාරයෙන් Taman කල්පනා කරන්න ඕන මේ දුර්ලභ අවස්ථාවේ බැරියයි කියලා හිතන්නේ නැතුව හැකි සංඥා උපදාගෙන Tamanගේ මට්ටමේ යම් තාක්කේ බණ භාවනා මෙතෙක් කළා තිබෙනවා නම් ඒව තවත් හිත දැඩි කරගෙන විශේෂයෙන්ම මේ වස් කාලය තුල තම තමන්ගේ මට්ටමින් ඒ කියන භාවනා දිනු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඒවා ඒ කර්මස්ථාන පුරුදු කිරීම තුළ සමහර විට සංසාරයේ තමා තුළ මෙතෙක් හිතුවෙත් නැති විදිහේ ශක්තියන ඇතුළත අභ්‍යන්තර තියෙන්න පුළුවන් අර වාතිකා මාතාවට මාතික මාතාවට වගේ ඒවා මතු කරගන්නේ අර වීරිය තුලිනු ඒවා මතු වෙන්නේ අලුයට ගිනි පුලිඟු වගේ සමහරුන් දෙල තුල ශක්තිය තිබෙනවා නමුත් ඒවාට ඕන කරන ඒවා මතු කරගන්න අවස්ථාව බොහෝ දෙනෙක් ඉදිරිපත් කරගන්නේ නැහැ ඒකට තමන් ඒ ගැන ඒකට තමන් ආරම්භයක් දරන්න ඕන එතකොට බුද්ධ වචනේ ඉගෙනීම පමණක් නෙවෙයි ඊළඟට සීල සමාදානය දැන් මේ පින්න තුනත් මේ දීර්ඝ කාලයක් තිස්සේ ඒ සීල සමාදානය තුලින් අර ගිහි ගෙන් වල තමන්ගේ ගෙදරවල් වලින් නික්මිලා යම් තාක් ප්‍රමාණ යම් කිසි ප්‍රමාණයක නික්කම් ශක්තියක් උපදවාගෙන මේ බණ භාවනා ආදී නිරත වෙනවා. ඒ වගේම ඒ ශීලය උපකාර කරගෙන යම් අවස්ථාවක නීවරණ ධර්ම ඉවත් කරගෙන සිත සමාධිමත් කරගත්තොත් අන්නේ අවස්ථාවේ තමයි අර විදර්ශනා මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන්. එතකොට ඒ ශ්‍රී ලක්ෂණ කියලා කියන ඒ බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන මේ ලෝකයේ යථා ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන තුල තිබෙනවා. මේ අනිත්‍යතාව පිළිබඳ ලෝකයා තුල තියෙන නිත්‍ය සංඥාවයි අර අපි බොහොම අවස්ථාවල මතක් කරන්නේ විපල්ලාස කියලා කියන විපරීත හතරක් හතරක් විපරීත අදහස් හතරක් තුලයි ලෝකයා ජීවත් වෙන්නේ. අනිත්‍ය දේ නිත්‍ය සැටි සලකනමින් අසුභ දේ සුභ හැටියට සලකමින් දුක් සහිත දේ සැප හැටියට සලකමින් අනාත්ම දේ ආත්ම හැටියට සලකමින් ඒ දෘෂ්ටි කෝණය අනුවයි ලෝකයා බලන්නේ. නමුත් බෞද්ධ අය යෝගාවචර පින්වතා බුද්ධ වචනය ආශ්‍රය කරගෙන උත්සාහවත් වෙනවා ලෝකේ යථා ස්වභාවය යථා භූත ඥානෙ මතු කරගන්න. ඒකට ඒ නිරන්තරයෙන් සමාධි ආදී වඩමින් සිටින අතරේ ලෝකයේ දිහා බලන්න පුළුවන් දෘෂ්ටි කෝණය අර ලෝකයේ ආයතන මුගතුන් කියන ඒ පැත්ත නෙවෙයි හිතන්න තියෙන බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්න ත්‍රිලක්ෂණයට අදාළව චින්තනය සකස් කර ගන්න ඕන. යෝනිසෝමනසිකාර කියලා කියන්නේ ඒකයි. නුවණින් මෙනෙහි කිරීම මේ ධර්මයේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට උපකාර වෙන කාරණා දෙකක් හැටියට දක්වලා තියෙන්නේ පරතෝ ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ පරතෝ ഘോഷෝ කියලා කියන්නේ පින්නතුණිය කාගෙන් හරි අපිට ධර්මය අහන්න වෙනවා අපි දන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේගෙන් හරි ශ්‍රාවකයෙකුගෙන් හරි එක්ක කියපු දෙයක් විතරක් නෙවෙයි ලියපු දෙයක්ින් හරි ඒ අනු ඒ බුද්ධ ධර්මය අපි දැනගන්න ඕන. ඊළඟට දැනගත්තට පස්සේ යෝනිසෝ මනසිකාර කියලා කියන නිවැරදිව නිසි ආකාර මෙනෙහි කරන්නත් අපි දැනගන්න ඕන. අන්න එතෙන්දිත් බොහෝ දෙනා වරද්ද ගන්නවා. යෝනිසෝ මනසිකාර වෙනකොට අයෝනිසෝ මනසිකාර නොයිකුත් මානව උද්ධච්ච ආදී නිසා ඒ බුද්ධ වචනේ පාව විකෘත කරන යුගයක් මේ යුගය. මේ පින්නතුන් දන්නවා. එතකොට මේවා ප්‍රකට රහස්. අන්න ඒ විදිහට නොයිකුත් හේතුන් නිසා ධර්ම විකෘත කරන යුගයක නුවණින් කල්පනා කරලා යෝනිසෝ මනසිකාරය මතු කර ගැනීමත් ඒකත් පහසු වැඩක් නෙවෙයි. එතකොට ඒ අර මූලික බුදුරජාණන් වහන්සේ මතු කරලා දීපු අර කියාපු විපල්ලාස ධර්ම හරියට අඳුනාගෙන අවිපරීත අන්දමින් ලෝකයේ දිහා බලන පුරුදු වෙන්න ඕන සම්මාදිට්ඨිය කියලා කියන්නේ එකයි. ඒ විදිහට බලන කෙනාට ලෝකේ හැමතැනම කමඨහන් හැමතැනම කමඨහන් ඔය අතීත ධර්ම කතාවල සමහර සංඝයා වහන්සේලා ලැබුගින්නක් දැකලා රහත් උනායි කියනවා. තවත් ඔය මෙහෙණින් මහන්සේලාම වතුර ගලාගෙන යනවා දැකලා සමහර විට කොළ වැටෙනවා දැකලා මේවා ඉබේ වෙන උනා සිදුනනා නෙවෙයි. භාවනාමය මනසට ඒ අන්තයෙන් ඒ ආශ්‍රයෙන් විදර්ශනා වැඩු පින්වතාට යම් යම්කිසි විශේෂ අවස්ථාවක නිදර්ශනයක් ඉදිරිපත් වුණාම ඒක තුලින් දගනවා සත්‍යය. එහිමයි මාර්ගඵලාදිය ලැබෙන්නේ. ඒක නිකන් ලැබුණ එකක් නෙවෙයි. අන්න ඒක නිසා අපි නිරන්තරව ගිහි හොයවා ප්‍රවිදි හොයවා ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්නේ දෘෂ්ටි කෝණය අනුවයි බුදුරජාන් වහන්සේ මතු කරලා දීපු ඒ සම්මාදිට්ඨිය අනුව අපි ලෝකේ දිහා බලන්න පුරුදු වෙනවා නම් ඒකට තමයි විපස්සනාය සමන්නාගතෝ කියලා කියන්නේ. විදර්ශනාවෙන් යුක්ත විදර්ශනාමය ඇසින් අපි බලන්න පුරුදු වෙනවා නම් අන්නේ බඳු පුද්ගලයාට අර ඔක්කොම ගුණ ධර්ම මතු වුණ ඒක ක්‍රය කරාසුණු අවස්ථාවේදී තමන්ගේ චිත්තසංතානය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙලා සිතක පහළ වෙලා ඒකෙන්දි තමයි මාර්ගසිත කියන දේ ඇති වෙන්නේ. මේක මේ පංචශීලය මම දැන් පංචශීලය රකින්න පින්වත් එක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා සෝවාන් පුද්ගලයාට පංචශීලිය හරියට තියෙනවා කියලා මාත් පංචශීලිය නම් හරියට රැකෙනවා. ඉතින් මමත් සෝවාන් වෙලා. ඔන්නෝමත් ඔය Tamanටම ලකුණු දාගන්න අයත් ඉන්නවා. නමුත් මේ සෝවාන් බව ආදී කියන ඒවා මේවා බුදුරජාණන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨ හැටියට දක්වලා තියෙනවද කියදොත් අර නියපිට පස්පින්ඩක් අරගෙන මුළු මහත් පොළවේ තියෙන පස් ප්‍රමාණයද වැඩි නියපිට තියෙන පස්ද වැඩි කියලා ඇහුව අවස්ථාවේදී ඒ උපමාවෙන් දක්වන්නේ සෝවාන් පුද්ගලයාට සංසාර දුකින් අරතරම් විශාල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. ඒක ඉබේම පංචශීලයෙන් උන දෙයක් නෙවෙයි. ඒක සිදු වෙන්නේ ඇතුළත වෙන මහා පරිවර්තනයකින් සුළු ක්ෂණයක නමුත් සිදුුණත් මහා පරිවර්තනයකින් අර කියාපු ලෝකෝත්තර තත්වයට හිතපත් වෙනවා. මේ පංචස්කන්ධයේ මොහොතකට හරි ඇතහැරිලා ඒ තුලින් පටිච්චසමුප්පාද කියන යම් ධර්මතාව අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ කරගෙනයි ඉල්ල කෙනෙක් සෝවාන් වෙන්නේ. ඒගොල්ලන් මේ සෝතාපන්න කියන தത്വයට පවා සෝතාපන්න කියලා කියන්නේ අර ඒ ඒ උපමාවට ගන්නෙත් අතන ඔය කන පිළිබඳ කතාවක් නෙවෙයි නැත්නම් ඒවත් පටලවාගෙන සෝතාපන්න කියලා කියන්නේ ගඟට වැටුණු ලී කොටයක් මුහුදට යන්න වගේ ඒ ධර්ම ස්රෝතයට ඒකට වැටුණාට පස්සේ කෙලින්ම උපත්ති හතක මෙහා ඒ අරහත් වේවා ලබනවා කියනවා. ඒක සිදු වෙන්නේ අන්න අර කියාපු ධර්ම අවබෝධය තුලින් ඒ මූලිකව දර්ශන වශයෙන් නැති කරගන්න ප්‍රත්‍යක්ෂය. ලෝකයේ යථා ස්වභාවය පිළිබඳව මූලිකව ක්ෂණිකව නමුත් ඇති කරගත්තු ඒ ප්‍රත්‍යක්ෂය ක්‍රමක්‍රමයෙන් අර පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙමින් ගියෝවා පැවිදි හෝවා නැවත සසර ඉපදීමේ ශක්තිය බිඳිනවා. නැවත ඉපදීමේ ශක්තිය බිඳිනවා. එහෙම බිඳ බිඳ ඒ මාර්ගය යනවා නම් අප්‍රමාදීව ඊළඟට ඒක අනුව තව ඈතට යනකොට සකදාගාමි තවත් ඈතට යනකොට නාගාමි අරහත් කියලා ඒ මාර්ග පළපතියේදී ලබන ඒක ඇතුළත වෙනස විශේෂ වෙනසක් මිසක් මේක මේ පංචශීලය ලැබුණු තියුණු පමණින් නැති වෙන සෝතාපන්න ගමක් නෙවෙයි. අපි නුවණින් කල්පනා කරගන්න ඕන මේවා පහසුවට අරගෙන මේවා දවසින් දෙකෙන් කරලා දෙන්න කියලා ආරාධනා කරන ක්‍රමයකුත් ලෝකයේ තිබෙනවා. නමුත් නුවණින් කල්පනා කළා මේ ඇත්ත තමයි මේක ක්ෂණිකවයි සිදුවෙන්නේ. නමුත් ඒක අන්න අර කියාපු ධර්මතාවක් තුලයි සිද්ධ වෙන්නේ. ඒ පුද්ගලයායි සෝවාන් පුද්ගලයා ඊටාම දිලින්දෙක් වෙන්න පුළුවන්, නූගතෙක් වෙන්න පුළුවන්, කිසිම උපාධියක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වන පද රාශියක්, ditta dhammo පත ධම්මෝ විද ධම්මෝ පරියෝගාල ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතං තතෝ වේසාරජ්ජප්පත්තු ආදීනෝයිකුත් පද වලින් දක්වන්නේ ධර්මයේ දුටුවා ධර්මයට පැමිණියා ධර්මයට කිමිද්දා ඊළඟට නොයිකුත් විසරද භාවයටපත් වුණා කියලා. අන්නේ විදිහේ නොයිකුත් වචන වලින් ප්‍රකාශ කරන්නේ අර පටිච්චසමුප්පාද ධර්මයේ ඒක්ෂණිකව ඒ පුද්ගලයා තම චිත්ත සංතානය තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ ශක්තිය තුලින් ඉදිරියට අර විදිහට ප්‍රතිහතකට වඩා මෑතකට නොයන්නේ. අන්න එතකොට ඒ කාරණා ගැන හොඳ අවබෝධයක් ඇතුව යනවා මිසක් මේවා පහසුවෙන් කරන්න පුළුවන් කියලා භාවනාවත් ඇතෑරලා දාලා බය බණඩින්ගක් ඇහුවා මම මේක ලැබෙනවා කියලා හිතාගත්තොත් අන්න මුලාවක්. අන්න ඒ විදිහට ඒ වයින් බේරිලා මේ පින්නතුන් හරි මාර්ගයේ යමින් සීල සමාධි ප්‍රඥා දිනු කර ගැනීමෙන් අන්න අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අර ශ්‍රේෂ්ඨ ආරම්භ ධාතු, නික්ම ධාතු, පරක්කම ධාතු කියන ධර්මයන් තමන් තුළ මතු කරගෙන අර අතීතයේ අඟුලිමාල තෙරුන් වහන්සේ ඊළඟට මේ මෑත අතීතයේ මිලක තිස තෙරුන් වහන්සේගේ මේ වීර මාර්ගය ගමන් කරමින් මේ සසර දුක් කෙලවර කර ගැනීමයි මෙතන ප්‍රකාශ වෙන්නේ. එතකොට මෙතන වැදගත් වෙන්නේ අන්න ඒකට උපකාර වෙන සටන් පාඨය. රණගීය තමයි බෞද්ධයන්ගේ නියම රණගීය එකයි. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුෂේ ජිනේ ඒකංච ජය අත්තානං සවේ සංගාම යුත්තේ. යම් කෙනෙක් යුද්ධ භූමියේ ලක්ෂයක් මිනිසුන් ජය අරගෙන ජය අරගත්තත් තමාම ජයගත් කෙනා තමයි නියම සංගාමජී නියම සංග්‍රාම දිනු කෙනා. අන්න එක මතක් කරගෙන එතකොට මෙන්න මේවා අර එන හඳුනගෙන තමා තුල තිබෙන අර ඒ කියාපු ශක්තියත් මතු කරගෙන බුදුරජාණන් පෙන්වා දුන්නු සත්‍තිස් බෝධිපාක්ෂේ ධර්ම කියන ඒ සේනා සංවිධානය කරලා ඒ සේනා සංවිධානයෙන් ආක්‍රමණය ආරම්භ කළා අර කියාපු පරාක්‍රමණය කරගන්න උත්සාහවත් වෙන්න ඕන. කොලාද වෙන දවසක මේ වටිනා දවසක මේ පින්නතුන් ඒ තම තමන් සීල සමාදන් වෙන වගේම ඊළඟට තමන්ගේත් භාවනා කරන්නේ නැති මේ අවස්ථාවේ භාවනාවටත් උපකාරව සංසාර දුක කෙලවර කර ගැනීමට උපකාර වුණු ධර්ම දේශනාවක් අසන්නට ලැබුණා. එතකොට මේ ඒ ධර්ම ශ්‍රවණ එය ක්‍රියාත්මක කිරීමෙන් මේ ජීවිතය තුළම ඇති ඉක්මනින් අර සෝවාන් ආදී මාර්ගඵලපති විදියෙන් මේ අති භයානක සංසාර දුක කෙලවර කළ යුතු මම ආමානියට පැමිණීමේ කුසල ශක්තිය කරන්ට හේතු වාසනා වේවා. අවිචේසිත අකනිටා දක්වා යම් සත්ව කෙනෙක් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය මේ කුසලයේ අනුමෝදන් වීමට කැමති අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධි කියන උතුමා මා මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවට කියන මේ ගාථා කියන්නේ එත්තාවතා චාමි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආපාසට්ඨාජ බුම්මාට්ඨා දේවානාග මහිද්දගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගාමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගාමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛපත්තා චමින් දුක්ඛා භයපත්තා චමින් භය සෝකාපත්තා නිසෝකා හොන්තු සබ්බේපි පානිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා භයපත්තා නිබ්බය සෝකාපත්තා නිසෝකා හොන්තු සබ්බේපි පානිනෝ දුක්ඛපත්තා නිදුක්ඛා නිබ්බය සෝකාපත්තා නිසෝකා හොන්තු සබ්බේපි පානිනෝ විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාදමෝතු යාව නිබ්බාන පත්‍ය මා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝතු යාව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 ඔබ සැමට තෙරුවන් සරණයි.